තෙරුවන් සරණයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි බුද්ධ ශාසනයකදී තමයි අපට භාවනාව ගැන ගොඩාක් විස්තර දැනගන්න පුළුවන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ තමයි භාවනාවන් අග්‍රඵල ලැබුවේ. අද අපට ඉගෙන ගන්න ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විශේෂ දෙයක්. ඒ තමයි බොජ්ජංග ධර්ම. භාවනාවසින් සිතක දියුණු වෙද්දී වැඩෙන දෙයක් තමයි බොජ්ජංග ධර්ම. බොජ්ජංග කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරවන අංග. යම් කිසි කෙනෙක් සතර සතිපට්ඨානයේ මනාකොට සිත පිහිටුවාගෙන චතුරාර්ය සත්‍ය ධර්මයට හිත යොමු කරලා දියුණු කරන අංග තමයි බොජ්ජංග ධර්ම. බොජ්ජංග ධර්ම හතක් තියෙනවා. ඒ හතම භවනා වශයෙන් වැඩි යුතු දේවල් හතක්. ඉතින් තිරුවන් සරණගේ ශ්‍රාවකයන් හැටියට අපට මෙවැනි උතුම් දෙයක් දැනගන්න ලැබීම පවා අපේ ජීවිතයක වාසනාවක්. පින්වතුනි බොජ්ජංග ධර්ම හත තමයි සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන බොජ්ජංග ධර්ම හත. මේ උතුම් අංග හතම භාවනාවක් තුලයි දියුණු වෙන්නේ. ඒ හතම දියුණු කරන භාවනාව තමයි සතර සතිපට්ඨාන භාවනාව. කායानुපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ භාවනා හතර තුල තමයි බොජ්ජංග ධර්මයන් වැඩෙන්නේ. ඉතින් යම් කිසි කෙනෙක් කායानुපස්සනා ආදී අනුපස්සනාවක සිත පිහිටුවාගෙන සිත සමාධිමත් කරගෙන සමත විදර්ශනාවේම යලි යලි සිත දියුණු කරන්න පුරුදු කරගත්තොත් අන්නේ කෙනාට පුළුවන් මේ බොජ්ජංග ධර්ම දියුණු කරගන්න. ඉතින් යම් කිසි කෙනෙක් මේ බොජ්ජංග ධර්ම දියුණු කරගත්තොත් ඒ කෙනා මේ ගෞතම බුද්ධ ශාසනයේදී ධර්මය අවබෝධ කරනවා. මේ බුද්ධංග ධර්ම දිනු කරගත්තොත් ඒ කෙනා මේ ගෞතම බුද්ධ ශාසනයේදී සතර අපායන් නිදහස් වෙනවා. අන්න ඒ කෙනාට පුළුවන් ජීවිතේ හොඳට අවබෝධ කරගන්න. ඉතින් ඒ සඳහා ඔබට උපකාර වන දේවල් අපි ඊළඟට අපි කියා දෙන්නම්. ඒ නිසා ඔබට දැන් මතක තබා ගන්න ඔබ ඉගෙන ගන්නේ බොජ්ජංග ධර්ම ගැනයි. ඔබට සිරුවන් සරණයි.